තෙරුවන් සරණයි. අද අපි සතිපට්ඨාන දේශනා මාලාවේ ඊළඟ දේශනාව අරගෙන ඉන්නේ. අපි මේ වෙනකොට කතා කරන්නේ ධම්මානුපස්සනා කාණ්ඩේ නීවරණ කොටස ගැන. ඉතින් අපි පහුගිය දේශනා දෙකකින් කාමච්ඡන්ද සහ ව්‍යාපාද නීවරණ ගැන කතා කරා. ඉතින් අද හැමෝම දන්න හැමෝටම හොඳ පුරුදු හොඳට පුරුදු භාවනා කරන හැමෝම අත්දැකලා තියෙන නීවරණයක් තමයි මේ අඩුවක් නැතුව තීන මිද්ද නීවරණය. ඒක සම්බන්ධයෙන් තමයි අපි අද කතා කරන්නේ. ඉතින් ඇත්තටම දැන් අපි මුලිනු සඳහන් කරා නීවරණ කියලා කියන්නේ ධර්මයක් ඇත්තටම ධර්මතාවයක්. ඒක ධර්මතාවයක් විදිහට දැක ගන්න එක තමයි මේ ධම්මානුපස්සනා කොටසේ අරමුණ වෙන්නේ. ඉතින් අපි නීවරණ ධර්ම දිහා බලන්නේ ධර්මයක් ධර්මතාවයක් විදිහට නෙමෙයි. ඒ වැරදි බැල්ම වෙනස් කරන්න තමයි භාගතුන් වහන්සේට අවශ්‍ය. ඉතින් අද මේ කුසීතකම කුසීතකම කියන්නේත් එක්තරා ධර්මයක් ධර්මතාවයක්. ඒකේ pāli වචනේ තියෙන තිහින මිද්ද කියලා. ඉතින් මෙතන වචන දෙකක් මේකට එකතු කරලා තියෙන තිහින මිද්ද වශයෙන්. ඉතින් සාමාන්‍ය විස්තරයක් කිව්වොත් තීන මිද්ද මේ කම්මැලිකම කුසීතකම කියන එක තියෙන කෙනාට ලෝකෝත්තර පැත්ත පැත්තකින් තියුවත් භෞතික ලෝකේ මේ ලෞකික ලෝකේ දියුණුවක්වත් ලබන්න බෑ. වීරිය අඩුවීම නිසා. ඉතින් මේ කම්මැලියට කුසීතයාට මේ ඈලි මෑලි ගති තියෙන කෙනාට සියලුම දේවල් වලට කියන නිදහසට කාරණා තෝනෑ තරම් තියෙනවා. සාධාරණීකරණය කරන්න ඕන තරම් හේතු තියෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ ගැන්වීම ඒ නිසා උන්වහන්සේ දේශනා කරන්නේ මේ ධර්මයේ වීරියවන්තයාට මිස කුසීතයාට නෙමෙයි කියලා. ඉතින් ධම්මානුපස්සනා කොටසේදී අපිට ලොකු අභියෝගයක් තියෙනවා මේ කුසීතකමට කොහොමද මුහුණ දෙන්නේ කියන එක තේරුම් ගන්න. ඇත්තටම නම් මේ කුසීතකම කුසීතකම වශයෙන් හඳුනා ගැනීම තමයි අපිට තියෙන එකම ඔප්ෂන් එක. එතනට එකපාරට යන්න බෑ. ඉතින් මෙතන තියෙන ඊළඟ ගැටලුව තමයි මේ අනිත් නීවරණවලට වැඩිය කාමච්ඡන්ද ව්‍යාපාද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන අනිත් නීවරණවලට වැඩිය කුසීතකම කුසීතකම වශයෙන් හඳුනගන්න එක හරිම අමාරුයි. ඒක ලේසි නැහැ. ඒක ඒ කුසීතකම එන වෙලාවට අපේ හිත මෝහයට යට වෙලා තියෙන්නේ. අපේ හිත අසතියෙන් තියෙන්නේ, අසම්පජඤ්ඤයෙන් තියෙන්නේ. ඒ දේවල් එක තමයි වැඩ කරන්නේ. ඊළඟ කාරණය තමයි මේ කුසීතකම මේ නිින්ද මේ නිදිමත ගතිය හරි සැපයක් විදියට දැනෙන්නේ. එතකොට හරි අමාරුයි මේක හඳුනා ගන්න මේකත් ඒ ගනුදෙනු කරන්න. ඉතින් නිින්ද එන්න කලින් අපි ටෙක්නික් ටික ඉගෙනගෙන තියාගන්න ඕන. නිින්ද නැති වෙලාවට කුසීතකම නැති වෙලාවට මනසේ උද්‍යෝගය වීරිය තියෙන වෙලාවට මේ කුසීතකම සම්බන්ධයෙන් සුතමේ ඥානය අපි ළඟ හැදිලා තියෙන්න ඕනේ. එතකොට තමයි මේ කුසීතකම ආපු වෙලාවට කවදා හරි අපිට මේකෙන් ගොඩ එන්න අවශ්‍ය විදිහට ඒක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම අර කලින් කිව්වා වගේ කුසීතකම කුසීතකම වශයෙන් හඳුනගන්න එක අමාරුයි අනිත් ඒවට වැඩිය. නමුත් ඒක තමයි එකම පිළියම. කුසීතකම එනකොටම අපිට අඳුනගන්න පුළුවන් වෙන්න ඕනි. සාමාන්‍යයෙන් පරයන්ක සක්මන වශයෙන් එදිනෙදා වශයෙන් මේ සතිය පුරුදු කරන අයට පරයන්ක භාවනා කරන අයට හොඳට පුරුදුයි මේ තීන මිද්දේ නීවරණය කුසීතකම නින්ද. එතකොට අර අපි බෙල්ල කඩාගෙන වැටෙන තැනට වැටුණාට පස්සේ මේක ලේසි නෑ. ඒ නිසා සාමාන්‍යයෙන් ගුරුවරු උපදෙස් දෙන්නේ නිින්ද එනකොට සලකුණු ටිකක් පහළ වෙනවා. අන්න ඒ සලකුණු ටික අපි හඳුනා ගන්න ඕනි හරියටම සතියෙන්. එනකොටම හඳුනාගත්තොත් අපිට මේක ඉක්මවා යන්න. ලේසි වෙනවා. එතකොට නිින්ද ගියාට පස්සේ නිදි කිරන්න පටන් ගත්තට පස්සේ බෙල්ල කඩා වැටෙන්න පටන් ගත්තට පස්සේ මේක ලේසි නෑ. එතකොට මම සඳහන් කරා මේ තීන මිද්ද කියන්නේ කොට වචන දෙකක එකතුවක්. එතනදී තීන වශයෙන් අපි හඳුන්වන්නේ සාමාන්‍ය ඔබට තේරෙන වචනින් කිව්වොත් අපේ මනස හැකිලෙනවා එතනදී. මනස සැඟ වෙනවා වගේ එකක් වෙනවා. ඇතුළට කිඳා බහිනවා වගේ එකක් වෙනවා. ලීන වෙනවා. සැඟ වෙන ගතිය තමයි මේ තීන කියලා කියන්නේ. මිද්ද කියන්නේ මිදෙනවා, හීතල වෙනවා, ෆ්‍රීස් වෙනවා. හිත කය දෙකම. මේ මෙන්න මේ ගති ලක්ෂණ ටික තමයි මේ අර නිදි කිරන්න කලින් ඒක පුංචි තැන ඉඳලා එනවා අපිට දැනෙනවා. පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා නිින්ද එන්න කලින් මේ ලක්ෂණ ටික පහළ වෙනකොට මේ ලක්ෂණ ටික අපි දැක ගන්න ඕනේ. අපි හිතමු උදාහරණයක් විදිහට අපි මේ පරයන්කයක ඉද්දී ආස්වාස ප්‍රස්වාසයට නැත්නම් හුස්මට අපි හිත තියාගෙන ඉද්දී එකම ආස්වාසයක්වත් ප්‍රස්වාසයක්වත් මගහැර ගන්නේ නැතුව ආස්වාසයෙන් ප්‍රස්වාසයට ප්‍රස්වාසයෙන් ආස්වාසයට මේ සති ධාරාව අකණ්ඩව පවත්වාගෙන යනවා නම් මගහැර ගන්නේ නැතුව ඇත්තරම නිින්දට එන්න ඉඩක් නැතුව යනවා. බැරි වෙලා හරි ආවත් අපි දැන් ආස්වාසයෙන් ප්‍රස්වාසයට මේ එකින් එකට එකින් එකට මගහැර ගන්නේ නැතුව සතිය ධාරාව අකණ්ඩව පවත්වද්දී අර අර සලකුණු ටික කලින් කියපු මිදෙන ගතිය, සීතල වෙන ගතිය, හැකිලෙන ගතිය, ගිලා බහින ගතිය මේ ගති ටික එනකොට දැන් අකණ්ඩව සතිධාරාව තියෙන නිසා ඒ ලක්ෂණ ටික පහළ වෙනකොටම අපිට දැනෙන්න පටන් ගන්නවා. අල්ල ගන්න පුළුවන්. හැබැයි මේ මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ ගොඩක් වෙලාවට මේක අල්ලන්න බැරි වෙන්නේ අපි හුස්ම පේනකොට. අපි නම් පරයන්කයට ගිහිල්ලා අපේ මූලික අරමුණ හුස්ම නම් මේ නැත්තම් පිම්බීම හැකිලිම නම් ඒ හුස්ම පේනකොට අපි ඒක බලන්නේ නැහැ. මෙනෙහි කරන්නේ නැහැ. ඒ කියන්නේ ආස්වාසය ආස්වාසය වශයෙන් ප්‍රස්වාසය ප්‍රස්වාසය වශයෙන් පිම්බීම පිම්බීම වශයෙන් හැකිලිම හැකිලිම වශයෙන් මෙනෙහි කරන්නේ අපි නිකන් ඔහේ බලා ඉන්නෝ ඉක්මනින්ම. අර මෙනෙහි කිරීමෙන් ගන්න තියෙන ගුණව ගන්නේ නැතුව මෙනෙහි කිරීම අතහැරලා ඔහේ බලන් ඉන්න යනවා. එතකොට සැහැල්ලුවට ගන්නවා මේ මූලික අරමුණෙන් අරමුණ බලන එක බරසාර කරන්නේ නැතුව. ඔහේ අර අත බුරුලෙන් අල්ලනවා වගේ ගණන් ගන්නේ නැතුව වැඩි සැලකිල්ලක් නැතුව බලන්න යනවා. එතකොට වෙන්නේ ටිකෙන් ටික ටිකෙන් ටික හිත අර කියන ලක්ෂණ පහල කරවලා අර තීන මිද්ද ලක්ෂණ දෙක පහල කරවලා ඔන්න අපි කම්මැලිකමට ඇවිල්ලා නිින්දට එනවා. ඒ නිසා මතක තියාගන්න මේ තීන මිද්ද ලක්ෂණ දෙක එනකොට සමහර අයට අහුවෙලා ඇති ඇස් පිහාටු බර වෙනවා ඇස් පිහාටු ගිලෙනවා වගේ දැනෙනවා ඊට පස්සේ අපේ ඇඟ අපි පරයන්කේ ඉන්නවනම් පොළවට ගිලා බහිනවා වගේ පොළවට තැම්පත් වෙනවා වගේ මැටි පිටක් ගැහුවා වගේ පොළවට හෙමින් හෙමින් ගිලා බහිනවා වගේ දැනෙනවා අත් එහෙම බර වෙනවා දැනෙනවා එතකොට අතපයක් හොල්ලන්නවත් හිතෙන්නේ ඒ ඉරියව්ව හොල්ලන්නවත් හිතෙන්නේ මොකද දැන් මේ සීතල වෙලා මිදිලා තියෙන්නේ, හැකිලිලා තියෙන හිත ඒ ලක්ෂණ ටික පහළ වෙනකොටම දැනගන්න ඕනේ නිින්ද යන්න තමයි හදන්නේ කියලා. හැබැයි මෙතන තියෙන ලොකුම උගුල තමයි මේක හරි සැපයක් ගෙනහලා දෙන්නේ මනසට. හරි සනීපයක්, සුවයක්. එතකොට අපි කැමති නැහැ මේ සනීපය, මේ සුවය, මේ සැපය නැති කරගන්න. ඒ නිසා අපි එක මෙනෙහි කරන්නේ. අපි ඒකටම වෙන්න ඉඩ දෙලා නෑ මට පුළුවන් අවදියෙන් ඉන්න හරි ෂෝක්නේ හරි සනීපයිනේ 100ෙන් ඉන්න පුළුවන් කියලා ඔන්න එයාටම යන්න ඉඩ දෙනවා. අන්තිමට අපි දන්නේම නෑ බෙල්ල කඩා වැටෙනකම්. ඉතින් මේ මෙතනදී මේ මේ නිින්ද එන එනකොට එන්න මේ නිින්ද එන මොහොත දක්වා එද්දී පරයන්කේදී අපි පියවර කීපයක් පහු කරලා යනවා. අපි ඉස්සර වෙලාම නිින්දට එන්න දොර ඇරලා දෙන්නේ මේ අරමුණ මෙනෙහි කරන එක නතර කරනවා. අරමුණ මෙනෙහි කරන එක නතර කළ යුතු තැනක් තියෙනවා ඇත්තටම. ඒ ඒ තැන මොකද්ද කියලා හඳුනාගන්නේ නැතුව අපි හිතුමනාපෙට ආ මට හුස්ම පේනවනේ මෙහෙමයි කියලා අපි අර බුරුලෙන් අල්ලනවා. මම හිතනවා මම මේ කියන එක මේක කරපු අයට මේක විඳපු අයට දැනෙනවා තේරෙනවා. ඉතින් නොකරපු කෙනෙකුට මේක තේරෙන්නේ පර්යංකයට ගිහිල්ලා අපි ආස්වාස ප්‍රස්වාස දෙක ඉස්සරහෙන් තියාගෙන සතියෙන් බලන් ඉඳි අපි එක මෙනෙහි කරන්නේ නැතුව අපි හරි සනීපෙට ආ පේනවනේ කියලා නිකන් මතු පිටින් තමයි ආස්වාස ප්‍රස්වාස දෙක දකින්නේ. ඔන්න මෙනෙහි කරන එක නතර කරලා සනීපෙට හුස්ම දිහා බලන් ඉන්නවා. අන්තිමට මේ අරමුණ බලන්න, අරමුණ ගැඹුරින් බලන්න, විනිවිද බලන්න, අරමුණට ලං වෙලා බලන්න කැමැත්තක් කියන්නේ නැතු යනවා. නිකන් ඔහේ අල්ලලා දාලා ඔහේ යනවා. අන්තිමට වෙන්නේ ඒක නිසා අපි හිත කය දෙකම මිදෙන්න පටන් ගන්න ඕන අන්තිමට අපි දොයි. ඊට පස්සේ නිදියනවා. ඉතින් මේක අත්දැකලා මේ වැරද්ද මේ උගුලට අහුවෙලා අහුවෙලා මේ වැරද්ද අත්දැකලා දැකලා වැරදිලා තමයි ඇත්තට මේක හදාගන්න වෙන්නේ. මේ ඒ එතකොට මේ නැවත නැවත මේ වැරද්ද වුණාම තමයි අපිට මේක කොහොමද යන්නේ මනස කොහොමද මෙතෙන්ට යන්නේ කියන එක හරි අඩු ගානේ අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ අරමුණ දැන් මෙහෙම තියෙද්දිත් මෙනෙහි නොකර ඉන්න නිසානේ මෙතන නින්දට එන්නේ. තව අවස්ථාවක් තියෙනවා. ඒ තමයි අරමුණ අකණ්ඩව මෙනෙහි කරගෙන දැකගෙන යද්දී අරමුණ එහෙම සතිය තියද්දී අරමුණ ගෙවෙනවා. මූලික අරමුණ ගෙවෙන්න පටන් ගන්නවා. සියුම් වෙන්න පටන් ගන්නවා. තුනී වෙන්න පටන් ගන්නවා. එතකොට හරි සාමකාමී බවක් එන්නේ. හිස් බවක් එන්නේ. නිදහස් බවක් එන්නේ. එතනත් ලොකු සනීපයක් තියෙනවා. අන්න එතකොටත් එක්කෝ අපි නින්දට යනවා නැත්තම් මේ උනේ මොකක්ද කියලා අපි බය වෙන්න පටන් ගන්නවා, සැක කරන්න පටන් ගන්නවා. ඔය අන්ත දෙකෙන් එකකට අපි වැටෙනවා හුස්ම සියුම් වුණා. වුණාම මූලික අරමුණ නොදැනී ගියාම තුනී වුණාම එතනත් ඒ සනීපෙ විඳින්න ගිහලා තමයි අපි දොයියන්නේ එතකොට අපි දැනගන්න ඕනේ මේ අත්දැකීම් දෙකම නිින්ද එන මේ අවස්ථා දෙකටම අපි අහු වෙලා තියෙනවා නම් ගොදුරු වෙලා තියෙනවා නම් මේකට කරන්න තියෙන්නේ අපි සූදානම් වෙලා යන්න ඕනේ ලෑස්ති වෙලා යන්න ඕනේ මෙන්න මෙහෙම තැනකදී අරමුණ මෙනෙහි කරන එක නතර කරාම මෙන්න මේ විදිහට මට නිින්ද එනවා අරමුණ ගෙවුනහම මට මෙන්න මේ විදිහට මෙන්න මෙතෙන්දි නිින්ද එනවා ඒ නිසා මේ සලකුණු පහළ වෙනකොටම මම මේ සලකුණු මෙනෙහි කරන්න ඕනේ ඒවා අඳුන ගන්න ඕනේ ඒවට සතිය පිහිටවන්න ඕනේ අන් ඒක දැනගෙන ඒකට සූදානම් වෙලා ලෑස්ති වෙලා ගියොත් ඔන්න අපිට නිින්ද එනකොටම අල්ලන්න පුළුවන් වෙනවා. නිදිමත මතු වෙනකොටම ඔන්න හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් හැම කෙනෙක්ම භාවනා කරන පරයන්ක සක්මන එදිනදා වශයෙන් සතිය පිටවන හැම කෙනෙක්ම මේක අත් දකිනවා ඇත්තටම. ඉතින් මේක පරයන්කේදී නිදි කිරුවා කියලා ගොඩක් අය ලැජ්ජ වෙනවා. ලැජ්ජ වෙන්න නෙමෙයි මේක තියෙන්නේ. එතන තියෙන නිදි මත හඳුන ගන්න. මොකද ඒක හැමෝටම පොදු ධර්මතාවයක්. ගොඩක් අය බෙල්ල කඩා වැටෙනකොට නිදි කිරනකොට නිින්ද යනකොට ලැජ්ජ වෙනවා. ඉතින් ඔබ අහලා ඇති අර බණ පොතේ දැනුම තියන අය මුගලන් මහරහතන් වහන්සේත් සෝවාන් වෙලා ඉද්දි තනිව හුදකලාව උන්වහන්සේ භාවනා කරද්දී නිදි කිරනවා බුදුරජාන් වහන්සේ දිවසින් දැක්කා. එතකොට බුදුරජාන් වහන්සේ උන්වහන්සේට උපදෙස් ටිකක් දෙනවා. ඒ ඒ උපදෙස් තියෙන්නේ මේ මේක තමයි මේ විපස්සනා ක්‍රමේ මේ නිදිමත නිදිමත වශයෙන් අඳුනගන්න එක ඍජු දැඩි හරිම ස්ථීර විසඳුමක් ලැබෙන එකම ක්‍රමය මේ නිදිමත නිදිමත වශයෙන් හඳුනගන්න එක. ඊට අමතරව එතෙන්ට යනකම් අපිට ඕනනම් පාවිච්චි කරන්න පුළුවන් ටෙක්නික් ටිකක් මේ මුගලන් මහරහතන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ දීපු උපදෙස් වල අඩංගු වෙනවා. ඒ ටිකත් දැනගෙන ඉන්න එක හොඳයි. සමහර කෙනෙකුට අර එකපාරටම නිදිමත නිදිමත වශයෙන් හඳුනගන්න බැරි වුණොත් මේ ටෙක්නික් එකක් මේ ක්‍රමයකට හරි නිදිමත අපිට අයින් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකේ පළවෙනියටම භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේ අපි ඉන්න සංඥාව වෙනස් කරන්න ඕනේ. ඒ කියන්නේ ආලෝක සංඥාව මෙනෙහි කරන්න කියනවා. ඒ කියන්නේ නිදිමතට දැන් අපි ආසාවෙන් ඉන්නේ. නිදිමත ට කැමැත්තෙන් ඉන්නේ අපි නිදිමතටම යන්න ඉඩ දීලා තියෙන්නේ. මේ ෆීලිං එකට ආස නිසා අපි ඒකම තමයි අල්ලගෙන ඉන්නේ. ඒ සංඥාවෙන් තමයි ඉන්නේ. ඒ කැමැත්තෙන් ඉන්නේ. එතකොට අපි කරන්න ඕනේ ඒකට කැමැත්තෙන් ඉන්නකොට, ඒ සංඥාවෙන් ඉන්නකොට, ඒ සැප සංඥාවෙන් ඉන්නකොට නිින්ද යනවා. එතකොට අපි මේ සංඥාව මනසින් අයින් කරලා ගොඩක් වෙලාවට ආලෝක සංඥාව මෙනෙහි කරන්න කියන්නේ ඒකට ඉතින් ආලෝක සංඥාව කලින් උපදවගත්තු කෙනෙක් ඉන්න ඕනේ. ආලෝක සංඥාව නැති කෙනෙකුට අපිට වෙන සංඥාවකට යන්න පුළුවන්. එක්කෝ අපිට හුස්මට අරගෙන හුස්ම දිහා අවධානයෙන් ඉන්න පුළුවන් එක්කෝ දැනෙන වේදනාවක් තියෙනවා නම් වේදනාවට සතිය පිහිටවන්න පුළුවන් නැත්නම් අඩු ගානේ මේ ඉන්න ඉරියව්වේ යම් දැනීමක් තියෙනවා නම් ඒකට සිහිය තියන්න පුළුවන් ඒ වගේ අර සැප නින්දේ නින්ද එන්නේ අනකොට තියෙන සැප සංඥාව මග හැරගන්න පුළුවන්. ඒක මාරු කරන්න පුළුවන්. එතකොටත් අර මේ නින්දේ එන සැප සංඥාව අයින් වුණාම නින්දට යන්නේ නැතුව අපි අවදි වෙන්න ඉඩ කඩ තියෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අපි මීට කලින් අහලා තියෙන ධර්ම කරුණක් හරි ගාතාවක් හරි හිතින් මෙනෙහි කරන්න කියනවා. කටින් කියන්නේ ඉස්සෙල්ලම හිතින් මෙනෙහි කරන්න කියනවා. ඒකෙනුත් කරන්නේ මේ සංඥාව මාරු කරන එක. අර ක්‍රමයට භාවනාවටම අදාළ සංඥාවක් මාරු කරලා ක්‍රමේ ගොඩ යන්න බැරි නම්, නිින්ද නවත්තන්න බැරි නම් අපිට කියනවා වෙන මේ භාවනාවෙන් තොර වෙන සංඥාවක් ගන්න. ඒ කියන්නේ ගාතාවක් හරි ධර්ම කරුණක් හරි හොඳට හිතට ප්‍රියමනාප හිත අවදි වෙන උනන්දු වෙන ධර්ම කරුණක් හරි ගාතාවක් හරි හිතින් මෙනෙහි කරන්න කියනවා. එතකොටත් ඒකට උනන්දු ඇති වෙනකොට අර නින්දට අපි සපෝට් එක දෙන්නේ නැහැ. ඒ ඒ සැපයත් එක අහු වෙලා යන්නේ නැහැ. එතකොට නින්ද කැඩෙන්න ඉඩ කඩ තියෙනවා. ඒත් හරියන්නේ නැත්නම් භාග්‍යවතුන් දේශනා කරනවා ඒ ගාතාවක් හරි ධර්ම කරුණක් හරි සජ්ජායනා කරන්න. හැබැයි මේක මේ පොදුවේ පිරිසක් එක භාවනා කරද්දි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නැත්නම් කට්ටියම ගාතා කියව කියව ඉඳී භාවනා ශාලාවේ. තනියෙන් භාවනා කරන කෙනෙකුට විතරයි මේ ටෙක්නික් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒත් මේ ටික කරන්නේ හැබැයි ඇස් ඇරලා හැම නෙමෙයි. අතපය ඉරියව්ව මාරු කරගෙන දඟලගෙන නෙමෙයි. ඒ ඉන්න ඉරියව්වෙම ඉඳන් ඇසුත් පියාගෙන ඒ ඉරියව්ව නිශ්චල කරන්නේ නැතුවම තමයි අපි මේ දේවල් කරන්නේ. අර විදිහට ඇසුත් අරගෙන ඉරියව්වත් මාරු කරගෙන කරොත් ලේසි නෑ. එතකොට පරයන්කේ සම්පූර්ණයෙන්ම සුණු විසුණු වෙලා ඉවරයි. ඒ නිසා භාගතුන් වහන්සේ එතනදි කියනවා සජ්ජායනා කරන්න. එතකොටත් මේ අපේ දැන් එතකොට තොල් චලනය වෙනවා කට චලනය වෙනවා එතකොටත් අර නිදිබර ගති අර හැකිලුණු ගති මිදුණු ගති කැඩිලා යන්න පටන් ගන්නවා එතකොටත් අපිට ඔන්න නිින්ද නැති කරගන්න පුළුවන්. ඒ විදිහටත් හරියන්නේ නැත්නම් ඔන්න භාගතුන් වහන්සේ කියනවා අපිට මේ අතපය ඇඟ පොඩ්ඩක් පිරිමදින්න. ඒකට හේතුව තමයි දැන් මේ කියන තීන මිද්ද ගති ලක්ෂණ පහළ වෙනකොට මේ අපේ රුධිර සංසරණය වෙන එක. මේ සම මතු පිට රුධිර සංසරණය සිද්ධ වෙන්නේ නැහැ. බොහොම හෙමින් වෙන්නේ. එතකොට අපි ඒ කියන්නේ අර දැන් මිදෙන්න වගේනේ යන්නේ ඇඟ. එතකොට අපි මේ ඇඟ මතු පිට අතුගේ අතගෑමෙන් කරන්නේ මේ රත් වීමක් වෙනවා. එතකොට රුධිර සංසරණ වේගය රුධිරය මතු පිටට ඇවිල්ලා ආයෙත් ඒ වේගය වැඩි කරනවා. ඒ නිසා තමයි ඔය කන කම්පෙති පොඩ්ඩක් පිරිමදින්න තදින් මිරි කන නැත්නම් අල්ල හොඳට හොඳට පිරිමදින්න. ඒ විදිහට අර ස්නායු අග්‍ර ගොඩක් තියෙන තැන්වල හොඳට තදින් පිරිමැද්දාම රත් වෙනවා. කම්මුල් හොඳට මිරිකන්න, මූණ පොඩ්ඩක් අත ගන්න. මේ තාම පරයන්කේ ඉද්දි මේවා කරන්නේ. ඇසුත් පියාගෙන. එතකොට පොඩ්ඩ අවදි වෙලා එනවා අර ඇඟ රත් වෙනකොට රුධිර ගමනාගමනය සංසරණය වේගවත් වෙනකොට අර ඇඟ මිදෙන ගතිය, හැකිලෙන ගතිය නැති වෙලා ඔන්න ආයෙත් ඇඟ කර්මන්නේ වෙලා එනවා. එතකොටත් නිින්ද නැති වෙන තින් දෙකඩ වැඩි. ඉතින් ඊට පස්සේ කියනවා භාගතුන් වහන්සේ මට මේ අනුපිළිවෙල මතකද කියන මට හරියට මතක නැහැ. භාගතුනාහි දේශනා කරනවා ඇස් සැරලා ඈත ඈත බලන්න. අපි හිතමු අපි රෑකණන් භාවනා කරන්නේ ඈත අහස අහසේ තියෙන තරු හඳ ඒ වගේ ඈත ආකාශය දිහා බලන්න පුළුවන්. එතකොට අර ළඟ බලන් ඉන්නවට වැඩිය ඈත බලනකොට ඇස්වල සිද්ධ වෙන වෙනස්කම් එක්ක මේ කණිනිකාවේ හැම වෙනස්කම් සිද්ධ වෙනකොට අපිට මේ නිදිමත කියන එක නැතු වෙනවා. ඇස් හොඳට ඇරලා ඈත බලන්න ඕනේ. ළඟ බැලුවොත් ඇස් ඇරෙන්නේ අඩුවෙන්. එතකොට ඒක නිින්දටම තමයි ආරාධනා කරන්නේ. අපි හිතමු දවාලක නම් ඒත් අපිට ඇස් ඇරලා අපිට ඈත ඈත දර්ශනයක්, පේන දර්ශනයක් දිහා බලන්න පුළුවන්. තාම අපි පරයන්කේ ඉන්නේ. ඊට පස්සේ භාගතුන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ බැරි නම් නැගිටින්න කියනවා. ඒත් නිදිමතයි නම් නැගිටලා ගිහින් සක්මන් කරන්න කියනවා. මොකද සක්මන තමයි නිදිමත කම්මැලිකම කුසීතකම නැති කරගන්න තියෙන හොඳම උපක්‍රමය. නමුත් අපේ ලංකාවේ ගොඩාක් වෙලාවට භාවනා යෝගින් සක්මන් කරන්න කැමති නැහැ. කම්මැලි යාලා කැමති මේ මැටි පිටක් බීම ගැහුවා වගේ ඉඳ ගන්නමයි ඉඳ ගන්නමයි ඉඳ ගන්නමයි කැමති. සක්මන් කරන්න අවස්ථාව දුන්නත් විනාඩි 5-10 සක්මන් කරනවා. ඉතින් කොහේ හරි එන ගහගෙන ඉඳ ගන්නවා. ඒ විදිහට මේක කරන්න බෑ. සක්මන අත්‍යවශ්‍යයි. ඒක සමබර වෙන්න ඕනේ. සමබර කියන්නේ අපි හිතමු පරයන්කයට පැයක් යනවා නම් සක්මනත් පැයක් කරන්න ඕනේ. පරයන්කයේ පැය භාගය නම් සක්මනත් පැය භාගයක් කරන්න ඕනේ. මේ දෙක සමසමව අරන් යන්න ඕනේ. එතකොට තමයි ඉරියව්ව සමබර වෙන්නේ, වීරිය එන්නේ, කර්මණ්‍ය වෙන්නේ, කම්මැලිකම් කුසීතකම් නැති වෙන්නේ. එතකොට සක්මන් කරලා එන්න කියනවා. මේ හේතුව නිසා තමයි සාමාන්‍යයෙන් විපස්සනා ලෝකේ භාවනාවේ පූර්ව කෘත්‍ය විදිහට හඳුන්වන්නේ සක්මන. ඒක ලොකු සාහිණාංශේ හොඳට විග්‍රහ කරනවා. මේ සක්මනකින් අපේ ඉන්ද්‍රියන් ඔක්කොම ක්‍රියාකාරී වෙලා අවදි මනසක් හැදෙනවා. සක්මනේදී යම් සමාධියක් එනවා අභියෝග මැද්දේ ඒ සමාධිය සහිතව පර්යංගයට ගියාම පර්යංගය සාර්ථකයි. එතකොට නිදිමත එනවා අඩුයි. ඒ නිසා Taman දන්නවනම් මේ පර්යංකයට ගියාම නිතරම මට නිදිමත එනවා කියලා හොඳම දේ තමයි මේවා කරනවට වැඩිය පර්යංකයට කලින්ම සක්මනකට ගිහිල්ලා හොඳට ඇඟ කර්මන්නේ කරගෙන ඊට පස්සේ ඇවිල්ලා පර්යංකේ ඉඳ ගන්න ඕනේ. එතකොට ඒක yaadීලා එනවා. දැන් මේ පර්යංකේ ඉඳගත්තට පස්සේ මේ කියන උපක්‍රම ඔක්කොම පාවිච්චි කරලත් නිදිමත අයින් වෙන්නේ නැත්තම් එහෙනම් අපිට කරන්න තියෙන්නේ සන්නැගිටලා සක්මනකට යන්න. ඕකෙනුත් හරියන්නේ නැත්තම් සමහරුන්ට සක්මනකට ගියත් සක්මනේ නිින්ද යනවා. ඒත් හරියන්නේ නැත්තම් ඔන්න භාග්‍යතුන් වහන්සේ කියනවා එහෙනම් ඉතින් නිදා ගන්න පුළුවන්. හැබැයි ඉතින් අර අපි නිදින විදිහට නෙමෙයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ උට්ටාන සංඥාව ඇතුව නිදියන්න කියනවා. ඒ කියන්නේ මම මෙන්න මේ වෙලාවට අවදි වෙනවා කියලා අදිෂ්ඨාන කරගෙන අර නිදි මත දැන් අත්‍යවශ්‍ය වෙලාවේ නිදි මත පොඩ්ඩක් දෙනවා. එතකොට ඒක මගහැර ගන්න පුළුවන් නිසා. ඉතින් ඔය කියන උපක්‍රම ටික අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔය උපක්‍රම අතිසාර්ථක නෑ. මොකද ඔබට තේරෙනවා ඇති මේ හැම උපක්‍රමයකම තියෙනවා අර අපි භාවනාවට පරයන්කයට ගිහිල්ලා ගත්තු මූලික අරමුණෙන් පිට පැනලා තමයි මේ උපක්‍රම ටික තියෙන්නේ. ඒ කියන්නේ මේ කරගෙන යන භාවනාව එහෙමම නතර වෙනවා මේ උපක්‍රම පාවිච්චි කරන්න ගියාම. ඊට පස්සේ මේ උපක්‍රමයකින් නිින්ද නැති කරගත්තට පස්සේ ආයෙත් අපිට මුල ඉඳලා අර මූලික කමඨහන මූල කර්මස්ථාන ඉස්සරහින් තියාගෙන කරගෙන යන වැඩේ පටන් ගන්න සිද්ධ වෙනවා. ඒ නිසායි භාගතුන් වහන්සේ කියන්නේ මේ ක්‍රම ටික අතිසාර්ථක නැහැ මේක తాවකාලික ටෙක්නික් නිදිමතට සාර්ථකම ස්ථීර විසඳුමක් ලැබෙන නියම උපක්‍රමය තමයි නිදිමත නිදිමත වශයෙන් හඳුනගන්න එක. ඒ කියන්නේ අර ලක්ෂණ පහළ වෙනකොටම ඊටාම දැඩි ඍජු සතියක් තියෙන්න ඕනේ. අවදි අවදියෙන් මේ දේව ඒ ලක්ෂණ දිහා බලන්න ඕනේ. හොඳ අවදි මනසකින් බැලුවොත් නිදිමත නැතුව යනවා. ඉතින් මේකට අමතර පොඩි කාරණයක් ඉදිරිපත් කරනවා. ඉතින් මේ අත්දැකීම ලොකු සාහිණාංශෙත් නිතරම කියනවා මේ අත්දැකීම මටත් තියෙනවා. ඒ තමයි මේ අත්දැකීම හැබැයි විඳින්න පුළුවන් පාරයන්ක කාලයේ පැය ඉක්මවා යන කෙනෙකුට විතරයි. පාරයන්ක කාලයේ පැයක් පැයකමාරක් දෙකක් තුනක් ඉඳ ගන්න කෙනෙකුට මේ ක්‍රමේ හරි මේ විනාඩි 5කට 10කට 15කට 20කට පැයට අඩු කාලයකට ඉඳ ගන්න අයට මේක හරියන්නේ ඒ තමයි සමහර චරිත ඉන්නවා පාරයන්කයට ඉඳගෙන මුලින් විනාඩි 30ක් 40ක් නිදි කිරනවා. උප්පරිම අර දැන් මුලින් අල්ල ගන්න බැරි වෙලා කියන්නේ නිදි මතේ ලක්ෂණ පහළ වෙනකොටම නිින්ද අල්ලගන්න බැරි වෙලා තියෙනවා. එතකොට නිදි කිරනවා. එතකොට මම කියන්නේ නිදි කිරුපුවාම මේ මුගලන් සාංශයට කියපු ටෙක්නික් එක පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් වෙන ක්‍රමයකට මේ නිින්ද නවත්තන්න බෑ. එතකොට මේ කියන චරිතවලට මුලින් පරයන්කේ විනාඩි 30ක් 40ක් නිදි කිරනවා. හොඳටම නිදි කිරනවා. ඒකට ඉඩ දෙලා ඉඩ දීලා හිටියාම විනාඩි 30ක් 40ක් ගියාට පස්සේ යම් තැනක් එනවා එකපාරට පුදුම විදියට මනස අවදි වෙනවා. මුළු ඇඟම කර්මන්නේ වෙලා හොඳට ඇඟ රත් වෙලා එකපාරට කිසිම දෙයක් කරන්නේ නැතුව හොඳටම නිින්ද 100%ක්ම තියා තිබුණු තැනක්වත් හොයාගන්න බැරි වෙන සලකුණක්වත් හොයාගන්න බැරි වෙන මේ නිින්දෙන් මනස පුදුම විදියට අවදි වෙනවා. අවදි වෙලා ඍජුවම කෙලිම එයාගේ මනස බැහැගන්නේ මූල කර්මස්ථානෙට. නැත්තම් ඉන්න ඉන්න හිරියව්වට. ඒ කියන්නේ සතිය පිහිටන අරමුණේ. ඒ අන්න එතනදී හොඳ දැන් හිත කර්මන්නේ වෙලා අවදි වෙලා මූලික අරමුණටත් හිත පිහිටලා හිත නන්නත්තර වෙලා නැහැ. අන්න එතන ඉඳලා එයාට දිග්ගටම ඊට පස්සේ පැයක් එකමාරක් දෙකක් පරයන්කේ අදින්න පුළුවන්. ඊට පස්සේ ඒක පුදුම වාසියක්. මනස හොඳටම අවදි වෙලා තියෙන්නේ. මූලික අරමුණෙන් හිත පිහිටලා තියෙන්නේ. ඒ වගේ යෝගාචරයන්ට අර මුලින් විනාඩි 30 40ක් නිදි කිරණ එක නොසලකා හරින්න කියනවා. මොකද විනාඩි 30 40ක් නිදි කිරලා එයා අවදි වෙනවා. අවදි වුණාට පස්සේ පැයක් දෙකක් එයා පරයන්කේ ඉස්සරහට යනවා. ඒක අත්දකින්නේ Taman එහෙම චරිතයක්ද කියලා තේරුම් ගන්න නම් ඉරියව්ව මාරු නොකර පරයන්කය පැය පන්නලා ඉන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට තමයි මෙහෙම චරිතයක්ද කියලා හොයාගන්න පුළුවන්. ඒක ඒ වගේ චරිතවලට තමයි ගලප ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ තැනට එනවනම් අර නිින්ද යාගේ භාවනාවට බාධාවක් වෙන්නේ නැහැ ඇත්තටම. ඉතින් මෙන්න මේ හේතු නිසා මේ නිදිමතෙන් මෙන්න මේ පීඩා එන නිසා තමයි අපි කියන්නේ අපි නිතරම කියන්නේ මූලික අරමුණ වශයෙන් හුස්ම හරි පිම්බීම හැකිලිම හරි තෝරගත්තට පස්සේ අරමුණට මනසින් ගොඩාක් ලං වෙන්න ඕනේ. මනසින් ලං වුණු තරමට අරමුණේ තොරතුරු පේන්න ගන්නවා අරමුණේ හිත ඒකාග්‍ර වෙනවා එතකොට හිතට කම්මැලි වෙන්න මිදෙන්න හැකිලෙන්න ඉඩක් එන්නේ නැහැ නිදිමත එන්නේ නැහැ අපි අරමුණට ලං නැතුව අරමුණ දිහා දුරින් ඉඳගෙන බලනකොට තමයි මේ නිින්දට එන්න ඉඩක් තියෙන්නේ ඉතින් අර අරමුණට ලං වුණාම සම්පූර්ණ අරමුණේ ක්‍රියාවලිය සිද්ධාන්තය වෙන්නේ මොකද්ද කියලා පේන්න ගන්නවා. එතකොට හිත සෑහෙන කර්මන්නේ වෙනවා. ඉතින් මේ කුසීත කමට කම්මැලි කමට අදාළ පොතේ ජනප්‍රියම කාරණා ටිකක් තියෙනවා. ඒ තමයි කුසීත වස්තු, වීරිය ආරම්භ වස්තු කියලා. ඉතින් ඒවා මම විස්තර කරන්න යන්නේ නැහැ. මොකද ඒවා හැම කෙනාම වගේ දන්නවා. ලෙඩක් ලෙඩක් සම්බන්ධයෙන්, ගමනක් කෑම සම්බන්ධයෙන්, සීතල උෂ්ණ සම්බන්ධයෙන්, කෑම සම්බන්ධයෙන් තමයි ওই කම්මැලි ටික එන්නේ. ඉතින් ඔය කම්මැලි කාරණා ටිකම තමයි වීරිය උපද්දව ගන්නත් අනිත් පැත්තට පාවිච්චි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ එකම කාරණා තමයි කෙනෙක් ඒව දිහා බලන බැල්ම අනුව කෙනෙකුට කම්මැලිකම එනවා කෙනෙකුට වීරිය එනවා. ඒ කියන්නේ මේ කාරණාවල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි ඒව දිහා බලන විදිහේ තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ වීරයවන්තයන්ට මතක තියාගන්න වීරිය තියෙන කෙනාට මේ කුසීතකමට යට නොවි වීරියෙන් ධෛර්යයෙන් වැඩ කරන කෙනෙකුට තමයි ලෞකික වුණත් ලෝකෝත්තර වුණත් කොයි පැත්තේ වුණත් අරමුණක් ජයග්‍රහණය කරන්න පුළුවන් ඒ අයට විතරයි. ලෝකේ යම් වෙනස් දෙයක් කරා නම් කලේ වීරියවන්තයෝ විතරයි කුසීතයෝ නෙමෙයි. ඒ නිසා ඔබ ඒක තේරුම් ගන්න ඕනේ. පරයන්කේ සක්මනේදී නිතරම නිදිමත එනවා නම් උපක්‍රම පාවිච්චි කරන්න සතිය පිහිටවන්න. ඉතින් මම හිතනවා මේ කාරණා ටික නිදිමත සම්බන්ධයෙන් හොඳටම ප්‍රමාණවත් කියලා. ඉතින් අද දේශනාව මෙතනින් ඉවර කරනවා අපි. ඊළඟ දේශනාවෙන් නැවත මුණ ගැහිමු. තෙරුවන් සරණයි.